ඉරිදා සංග්‍රහය ඉරිදා සංග්‍රහය සුභාවිත ගීතයේ මధుර අර්ථ සහ රසභාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර මధుර මනෝහර ගීයක රසහව් විඳගනිමු. අපි ඉරිදා සංග්‍රහය මෙසේ ආරම්භ කරමු. ජීවිතය නිල්තරු වියන යට අතුපතර වැතිර එලිනිවෙන තුරු සුදු පැහැති පෙති එකිනෙක සෙමින් පුබුදන කඩුපුල් මලකි නිදි නැති නෙත විතරක් දකින. අත්තකිලමතානුයෝගී ප්‍රේමය මලින්ත දේශප්‍රිය විසින් ලියන ලද අලුත් කවිපොතක කවියක් මෙසේ උපුටා දැක්වූයේ. මේ දවස්සල බොහෝ දෙනාට නිදි නැහැ. නෙත අවදියෙන් ඈත පලාත්වල වනාන්තරවල වතුර නැහැ ජලාස හිඳිලා නියඟය ඉඩෝරය ඉඳහිට නගරවලට ගම්වලට වැස්ස ඇද වැටෙනවා අලින් ගම්වදිනවා මිනිස්සුන්ට නිදින ඉඩෝරය නිසා කුසගින් මේ සියල්ලම පහවී යවේවායි පතමින් සුජාතා අත්තනායක ගායන ශිල්පිනිය ගැයූ වැස්ස සම්බන්ධ ගීතයක් සොඳුරු පෙම් ගීයක් මේ ආචාර්ය අජන්තා රණසිංහ විසින් ලියන ලද මේ ගීපද මාලාව සංගීතවත් කළේ නවරත්න අත්තනායක සංගීතවේදයා විසින්. ඇය යන හැටි වැස්සේ කෙනෙක් හොරෙන් බලා සිටිනවා. මේ විශාරද සුජාතා අත්තනායක. பதவதே කවුළු ඇස පාමුල ලහිරු කිතලගම කවියා විසින් ලියන ලද කවිපොතක්. මේ පොතට රජත සාහිත්‍ය සම්මානය හිමි වුණා. එහි එක් කවක් වෙත අපේ ඇස් යොමු වනවා. වැහිතෙත අකුණු සැර වැද. ඒ නගර එම පසු කරමි ලාවැසි බේරෙන සවසක. පෙර කලෙක මාගිය ඒ කුඩා ගම ඒ කුඩා ගෙය දිසේ බස්්‍රියේ දියසීරා එහෙන කවුලුවෙන් තරුතිතක්සේ සිංගිති ලදැරිය ලමිසියකව හිනහෙන ඇස් නොවෙද අර ඈත කඳුහිස මීදුම් සලු මෑත් කර තනි පහන්සිලක්සේ මට අඩගසන්නේ වැහි දිනක එහි ගිය සවස ඈත වූ ස්නේහ දත් කැකුල රහසේ අතගා බලමි උරහිසට බර බිරියගේ හිස අතගාමින්ම අඳුරු තෙත් දිනක අග එබිම අතැර ආවද යළි යළිත් වැහි තෙත දැවී යයි අකුණු සැරවැද පුතු නිදන බිරියගේ කුස අතගා සුසුමක් පිට කරමි බිලිඳු පුතු දෙන පාපහර දැනේ පසාරු කර හදේ ලේනහර. පරිසරය පිළිබඳ ලෝක සම්මේලන පැවැත්වෙනවා. හැමතැන්ම කතිකාවල් සාකච්ඡා සාහිත්‍යයක් ද ලියවෙනවා පරියේෂණ කෙරෙනවා ඒත් අහසයි පොළොවයි මූදයි කඳුවැටි වනාන්තර විනාශ වෙනවා. සතා සීපාවා මිනිස් සතා පවා කේදාන්ත ගමනකට යන්නේ. අතීතයේ අපේ රටේ කොහොමද පරිසරය බේරගත්තේ. අපේ සම්ප්‍රදාය කොයි වගේද. විශාරද සුනිල් එදිරිසිංහ මෙසේ ගයනවා ආචාර්ය රෝහණ වීරසිංහගේ මනහර තනුවකට අනුව. මේ පරිසරයද ආගම ආධ්‍යාත්මික කාරණාද මුල් කරගත් ගීතයක්. Yeah. කොත්තලෙන් බෝදුමිදුනාවා තුන් මලුවේ හැම ගා වැලන you, Mama. මලොවේ හැන ගාවැලම දෝවා සක්මන් පවුම් වඩමින් බනතිත් කියමින් අපෙනුතුන් වෙත්තන් කලා මහා රසය වූ කලී කෙනෙකුගේ පුද්ගලික ආධ්‍යාත්මික අභ්‍යන්තර වින්දනයක් තර්කානුකූල නිගමනයක් නොවේ භය ක්‍රෝධය ජුගුප්සාව යන ආදිය සේම රසයද මනෝභාව විශේෂයක් ඒ සියලු මනෝභාවයන් අතර ප්‍රේමය කදිම රස වේදිතයක් වෛද්‍ය දුමින්ද හඳපාංගොඩ විසින් ලියන ලද ගීතයක් නවරත්න ගමගේ සංගීතඥයා විසින් නිර්මාණය කළා ඔහුගේ තනුවකට අනුව. එය අලුත් ගීතයක්. අපි යොමුවනවා එම ගීතය ඉරිදා සංග්‍රහයෙන් ඔබ වෙත ඉදිරිපත් කරන්නට. මේ ගීතය ගයන්නේ විශාරද නන්දාමාලනී ඇයිද බොඳවී ගී ජීවිතේ කවි පොතේ මියගය හමාරකොට වැස්ස වැටෙනවා නං වැව් පිරෙයි. බසවක්කුලම අපේ පළවෙනි වැව පණ්ඩුකාබේ රජ්ජුරුව හදාපු. අභය වැව කියලත් කියනවා. මේ සියලුම වැව් හිඳිලා පතුල පේනවා. සත්තු මැරෙනවා. අපේ මිනිස්සු අතීතයේ වනාන්තරවලත් වැව් ජලාස හැදුවේ සත්තුන්ටයි. සත්තුන්ට පිපාසේ ඉන්න බැරුව ගම් වදිනවා. මිනිස්සු වැස්ස පතාගෙන ශාන්ති කර්ම පවා කරනවා. හැම ආගමකම එවැනි විශ්වාස තියෙනවා. වැහි බලිය නමින් බලියක් අපේ නුවර කලාවේ වයඹ පළාතේ හත්කෝරළේ අතරකෝරළේ මිනිස්සු රඟ දක්වනවා. වැහි ගම්පොළ මුත්තට ලැජ්ජා හිතිලා වස්සන්නේ. ගොවියන්, ගැමියන්, පිරිමි අය පමණයි එම යාගය පවත්වන්නේ. අමරදේවයන් ගුවන් විදුලියට ගීත ගණනාවක් වැස්ස පිළිබඳ ගයා තිබෙනවා. ආචාර්ය අමරදේවයන්ම තනුව නිර්මාණය කරමින් ගායන වෘන්දයක් සමග ගැයූ මේ ගීතය මහගම සේකරයන් විසින් විරචිතයි. අපි සොයා බලමු රසවිඳිමු ඒ ගීතය. වැසි වසිනා අහස අපි මුතු බඳිනා a සංග්‍රහය පිළිබඳව ඔබේ අදහස් යෝජනා චෝදනා අපට ලියායවන්න මෙන්න මේ ලිපිනයට. නිෂ්පාදක ඉරිදා සංග්‍රහය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව කොළබහත. නිෂ්පාදක ඉරිදා සංග්‍රහය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව කොළබහත්ත. ඉදිරිපත් කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය නිෂ්පාදනය කළේ දිල්කා විමර්ශනී හඳුවල.